ප්‍රවීණ මාධ්‍යවේදී තිරරත්න කුරුවිට බණ්ඩාර මහතාට ආයුබෝවන් ආයුබෝවන් අපි කතා කරමු ගාමිණී විජේතුංග නම් ප්‍රවීණ ගීපද රචකයා පිළිබඳව. ඔව් ගාමිණී විජේතුංග ක්ෂේත්‍ර ගණනාවක දස්කම් දැක්වූ විශිෂ්ට කලාකරුවෙක්. ඔහු මාධ්‍යවේදියෙක්, සිනමා විචාරකයෙක්, ඒ වගේම පරිවේශකයෙක්, ගීත නිබන්ධකයෙක්. මේ හැම ක්ෂේත්‍රයකම ඔහු ඉතා ඉහළ දස්කම් දැක්වූ කෙනෙක්. ඒ හැම ක්ෂේත්‍රයකම විශිෂ්ටතා ප්‍රදර්ශනය කළ කෙනෙක්. මේ නිසා ඔහුගේ ගීත සමුච්ඡයත් මම හිතන්නේ අපට ලොකු ආස්වාදයක් ගෙන දෙන ගීත රචනා ගන්නාවක්. ඒ වගේම ඔහු විවිධ තලයේ සංගීතවේදීන් ගණනාවක් සමග කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඒ සංගීතවේදීන්ටත් විවිධ පර්යේෂණාත්මක දී කරන්න අත්දැකීම් කරන්න ගාමිණී විජේතුංගගේ නිබන්ධ උපකාර වුණා කියලා තමයි මගේ විශ්වාසය. විවිධ තේමාවන් ඔස්සේ රචනා කරපු ගීත දහසයක් අඩංගු වෙනවා ජීවිතය අමදාරා සම්පූර්ණ දෙටි අපි ගීත රස විඳින ගමන් තවදුරටත් කතා කරමු. කොට අභිනව දේශය මහෝගයක්සේ එක්සත් වෙනු මැන මහෝගයක්සේ එක්සත් වෙනු මැන වැටහෙලමින් වෙහසී හැම විට දිනුදය වෙනු වෙන අපි කැප වෙනු මතු පර පුර වෙනු වෙන අපි කැප වෙනු මතු පර පුර වෙනු වෙන අතන් මගේ පිය මිතුරනි මේ බත් එකක් නොවේ කිසි බියක් නොවේ अन्तरन्नत अभिनव देशय महो गया तुझे एक सती वेनु मैन महो गया तुझे एक सती वेनु मैन කුමටද කිව මෙන් උදේම රට ඔබ ජාතිය වෙන් වෙන් ඉතු විය යුතු මෙහෙවර ගැන හිත මෙන්න එනු පිය මිතුරනි පෙර මුල ගන්නෙන් එනු පිය මිතුරනි පෙර මුල ගන්නෙන් අතන් මගේ පිය මිතුරනි මේ බත अभिनवदेशय महो गया तुते वेनु मैन महो गया तुते पिता की वेनु मैन පුරා සම්පත් පොඩි බැඳ සුබ නව යුගයක මාවත හෙළි කොට ඉන්පිය මිතුරනි පෙරමුණ ගන්නන ඉන්පිය මිතුරනි පෙර අභිනව දේශය මහෝගයක්සේ එක්සත් වෙනු මැන මහෝගයක්සේ එක්සත් වෙනු මැන මහෝගයක්සේ එක්සත් වෙනු මැන මහෝගයක්සේ අද ගීතාංජලි වැඩසටහනින් අපි ඔබව දැනුවත් කරන්නේ ගායන විජේතුංගයන්ගේ ගී සංකල්පන ඇතුළත් ජීවිතයේ අනුදාර සංග්‍රහයේ ගීත පිළිබඳව අපි දැන් ශ්‍රවණය කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ එච්.ආර්. ජෝතිපාල සමග මීලා වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිස ගායනා කළ ගීතය. මේ ගීත අහනකොට අපට දැනෙන මෙවැනි ගීත යුගයේ අවශ්‍යතාවයක් බව. ඔව් කනකට ඉහත ප්‍රේමසිරි කේමදාසයන් ගුවන්විදුලිය වෙනුවෙන් නිර්මාණය කළ එවකට පැවති මේ වගා සංග්‍රාමයට අනුබල දෙන විදිහේ යම් ගීත. ඒ ගීතමාලාවේ එක ගීතයක් තමයි මේ අපි ශ්‍රවණය කළේ. දැන් මෙතෙන්දී ආයාචනයක් කරනවා හිල්ලීමක් කරනවා බිහි කරලන්නට අභිනව දේශය මහෝගයක්සේ එක්සත් වූ වෙන කියලා. දැන් ඇත්තටම ප්‍රේමසිරි කේමදාසයන් පමණයි එච්.ආර්. ජෝතිපාල තමන්ගේ සංගීතයට ගීත ගායනා කරන්න වැදගත් එකම සම්භාව්‍ය සංගීතඥයා. බොහෝ සංගීතඥයින් අර ජනප්‍රිය තලයේ චිත්‍රපට ගීත ගායනා කරන්න එහෙම නැත්නම් ප්‍රේම ගීත ගායනා කරන්න යොදාගත්තට ජෝතිපාලයන්ගේ හඬ ලබා ගැනීමට උනන්දුුනේ නෑ වෙනත් විශිෂ්ට සංගීතඥයෙක්. ප්‍රේමසිරි කේමදාසයන් පමණයි ඔහු මේ විශේෂයෙන්ම මේ ගුවන්විදුලි ගීතවලට සම්බන්ධ කරගත්තේ. මම හිතනවා මේක ඉතාම අපූර්වට මේ ඔහු ගායනා කරනවා නීලා වික්‍රමසිංහ සමග. දැන් ගාමිණී විජේතුංග ගැන කිව්වොත් ඔහු ගුවන්විදුලි ළමා පිටියේ සිට ආපු ගීත නිබන්ධකයෙක්. ළමා පිටියට සහභාගී වෙලා ඊට පස්සේ එහි ගීත නිබන්ධකයෙකු වෙලා ඊළඟට මේ විශිෂ්ට ගීත ප්‍රබන්ධකයෙකු බවට පත් වුණා. ඒ නිසා මේ ගාමිණී විජයතුංග කියන්නේ ගුවන් විදුලියේ නිෂ්පාදනයක්. ගුවන් විදුලියේ නිර්මාණකරුවෙක් ඔහු කුඩා අවධියේ සිටම වැඩුණේ ගුවන් විදුලිය සමග මේ නිසා මම හිතන්නේ ඔහුගේ විශිෂ්ටතාවක් අපි දකිනවා නම් ඒ ගෞරවය මුළුමනින්ම පාහේ ගුවන් විදුලියට හිමි වෙනවා. අපේ රසවිඳු ජීවිතයේ අන්තරා සංගීතයේ තවත් ගීතයක්. ඒත් මම හිතන්නේ අහන්නට ඔබට හැකියාව ලැබෙන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් පමණයි. ඔබට පුළුවන් නම් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගී ප්‍රසන්ටේෂන් විදිහේ ජීවිත යමදාරා සංගීත රැටේ නිලදී ගත්තොත් ඔබට අවශ්‍ය ඕනෑම විටක මේ ගීත රසන දීමේ හැකියාව තියෙනවා. අපි කතා කරමු මේ ගීතයේ විශේෂත්වය පිළිබඳව. ඔව් මේ ගීතකම කේමදාසයන්ගේ ඊටාම සුමధుර තනුව. මේ ගීතය ඊටාම ජනප්‍රිය වුණා. අතරම මේ ජීවිතයේ කටුක බව අමතක කරන ඊටාම ආස්වාදනීය ආස්වාදජනක ගීතයක් හැටියට මේක සඳහන් කරන්න පුළුවන්. මේකේ භාවිත කරන දෙන රිද්මයක් භාවිත කරන දෙන භාණ්ඩත් අරගෙන බලුවාම ඉතාම මధుර ස්වරයෙන් අහන්න පුළුවන් ගීතයක්. ඒ මధుර ස්වරය අපේ ඇත්තටම කන් පිනවනවා වගේම ගාමිණී ගීතුංගගේ පදමාලාවේ තියෙන මధుර භාවයත් අපිට ආස්වාදනය වෙන්න පුළුවන්. චිරිතේන දාන සම්මුතියේ තවත් ගීතයක් මේ. Limited කළ ගීතයක් තමයි අපි ඇහුවේ. සංගීතවත් කලේ සරත් දසනායක ගීතය ගායනා කළේ පුෂ්පමාලා සුබසිංහ ප්‍රමුඛ පිරිස. මම හිතන්නේ වර්තමානයේ දරුවෝ මේ ගීත විදියට විතරයි මේ ගීත අහන්නේ. මෙවැනි ක්‍රීඩා තිබුණද කියලාවත් දන්නේ නැහැ. ඔය දැන් අපිට මතකයි අපේ කුඩා කාලේ නම් මේ කංකම් බෝරු කියන එක අපි ඉතාම කුඩා අවදියේදී අපේ මුවක රැව්පිල දුන්න අපේ ජනප්‍රවාදගත ගීතයක්. නමුත් මේක දැන් අද නම් මම හිතන්නේ නාගරික නෙවෙයි ගම්වල දරුවන්ටවත් මේ වගේ දෙයක් ඇහෙනවා අඩුයි. ඉතින් දැන් ගාමිණී විජේතුංග ඇත්තටම මේ අපේ ජන ගී වලින් ළමා ගී වලින් ලොකු පෝෂණයක් ලැබු කෙනෙක්. ඔහු ළමා ගීයක් ලියනකොට අර අර බැලියටි ගීත ලියපු ගීත රචකයාද කියලා හිතන්නත් අමාරු තරමට ඔහු ළමා මනසට ගෝචර වන විදිහේ වස්තු විශ්ය තෝරගන්නවා. ඒ වගේම ඊටම උචිත බස්සහරමුත් තෝරගන්නවා. දැන් මේ ගීතෙන් අපිට ඒක හොඳටම පේනවා. අර ජනප්‍රවාදගත අපේ ළමා ක්‍රීඩාවලදී භාවිත කරන මේ ගීතය ඊටාම නාට්‍යමය විදිහේ අවස්ථාව නිරූපණය කරමින් තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. ඉතින් සරත් දස්නායකගේ සංගීතයත් ඒකටම මනාව ගැලපෙනවා. ඉතින් අපිට ලොකු ආස්වාදයක් ලැබෙනවා. මම හිතන්නේ අපේ දරුවන්ට අද මේ දරුවන්ට කියලා දෙන්න පුළුවන් මේ මේ ක්‍රීඩාව අපි කොහොමද කරේ කියලා. ඔම කලින් සඳහන් කරා මෙතුමා ඇත්තටම විවිධ ඉසව් වලින් ගීපද රචනා කරලා තියෙනවා කියලා. බොහෝ විට වර්තමානයේ ආදරය, විරහව නැත්නම් පරිසරයේ තේමාවන් වලට විතරක් කොටු වෙන ගීපද රචකයින්ට මම හිතන්නේ මෙතුමා හොඳ පූර්වාදර්ශයක්. ඔව්. විවිධත්වයක් තියෙනවා. එක එක විදිහේ විෂය උදෙක් ප්‍රේමය, විරහව සම්ප්‍රයෝගය විතරක් නෙවෙයි. විවිධ විෂය පැත්තට දිශාවල් වලට ගමන් කරපු නිසා තමයි මේ ගීතවල විවිධත්වය තියෙන්නේ. ජීවිතය හදාරා ගන්නත් ඇති තවත් කීතයක් මේ. Ponte समय විජේතුංගන්ගේ මේ ගීතය අහනකොට මම හිතන්නේ මේ ගීතය වඩාත් ගැලපෙන්නේ වර්තමානයටයි කියලා මට හිතුණා. දැන් මේ රටේ වසවිස නැති ආහාර නිපදවා ගත යුතුයි කියන සංකල්පයකට යොමු වෙලා තියෙන වෙලාවක මම හිතන්නේ අපේ ආහාර වලින් ස්වයංපෝෂිත විය යුතුයි කියන සංකල්පයක් මතුවෙච්ච වෙලාවක මම හිතන්නේ මේ ගීත වලින් ලොකු රුකුලක් උනන්දුවක් ඇති කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. අපි කලාව ජනතාවගේ අභිවෘද්ධිය පිණිස භාවිත කරනවා නම් අපිට මේ ගීතය ඇත්තටම මේ වර්තමාන සමාජයට කිසියම් විදියක උසස් රට හිතකර හිතවාදී පණිවිඩයක් කියන්න උපයෝගී කරගන්න පුළුවන් කියලායි මම කල්පනා කරන්නේ. මේ උදාසීනව සිටින අපේ දරුතරපුරටත් මම හිතන්නේ මේ ගීතය හොඳ උද්දීපනය කරන්නට හොඳ ගීතයක්. ඔය ඇත්තටම දරුවන්ට යහපත් රට ගැන, තමන්ගේ දේශය ගැන මව්බිම ගැන හැඟීමක් ඇති කර ඇති කළොත් තමයි කොයි දෙයකට උනත් උන්නම් කරන්න පුළුවන් වෙන්නේ. රටක් දියුණු වෙන්නේ එවැනි හැඟීමක් සමස්ත ජනතාව තුළම ඇති වෙලා එක අරමුණකට ඒකරාශී වුණොත් පමණයි. ඒ නිසා මේ ගීත සමුච්චයේ බොහෝ ගීත තියෙනවා මේ මූලික අරමුණ වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන්. නතර හිතවතුනි මම මතක් කරනවා ජීවිතය අනුදාන සම්පතේ ගීත 16ක් තියෙන ගීත 16 මොනවද කියලා. උදාගෙන හිරුපාය අසන්නගේ ප්‍රිය ඇලකින් දොලකින් මල්වනේ කොළඹුරේ ජීවිතයම දාන උපන් පිමින් දවසක් දාරේ බංගසාල වීදියේ පුතුණෙන් ඔබ ඉපදුණු ළමා හිත කිහිපයකට අඩංගු වෙන අම්මේ ඔබ අවිච්‍යා කංකම්බూరు උදෑසන්ම පොඩි හොරපූසෙක් න්‍යාම් න්‍යාම් ලස්සන සිත්තල ආදී වශයෙන් ජීවිතයම දාන සම්පෙටියේ ගීත දහසයක් අඩංගු වෙනවා. ඉතින් ඔබට පුළුවන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ